ධර්මයෙන් කවුරුත් එක සාවධානය අසන්න. සුණවත ධාරයට කරාට ධර්මයෙන්. සුණවත නැයෙන් අසන්න. ධාරාට ඒ අසන ලද ධර්මය හොඳින් මතක තබා ගන්න උත්සාහ ධාරාට ධර්මයේ ඒ පමණක් නෙවෙයි. ඒ අසන ලද ධර්මයට අනුව කටයුතු කරන්න පිළිපදින්න උත්සාහ බුදුරජාණන් වහන්සේ විසින් මෙන්න ධර්ම පාඩයක් දේශනා කළා කියනවා. සත්‍යනිමාන පිටුවේ සෝතාපට්ඨයන් ගාමී සෝතාපට්ඨියන් වානි කතමන් සත්‍යාවේ සම්පූර්ණ සංසේව සබ්ධම්ම සවණ යෝනිසෝ මනිකාරෝ සම්මාන ධම්ම පරිපත්ති ඒකේ අදහස් මා බලමින් ප්‍රකාශ කරන්න මහණෙනි සෝවාන් වීම සඳහා තිබෙන බලාපොරොත්තු වෙන කෙනෙකු විසින් ඇති කර ගත යුතු ප්‍රධාන කර්ම හතරක් තියෙනවා අංග හතරක් තියෙනවා මේ සෑම බෞද්ධයෙක්ම ඉතින් සෑම කටයුත්තක්ම සෑම පුණ්‍ය ක්‍රියාවක්ම කරන නිවන් ලබා ගැනීම සඳහා ඒ නිවන අවබෝධ වන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග හතර සහ බල හතර පිළිවෙලින් ප්‍රතිවේද කිරීම තුළින් සාර්ථක කිරීම තුළින්. මේ සෝවාන් වීමට බලාපොරොත්තු වන කෙනෙක් සිටිනවා නම් ඔහු කිසිම හෝ ඒ විසින් හෝ ඇති කරගත යුතු ධර්ම හතරක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ පාඩයෙන් විස්තර කරන්නේ. ප්‍රථමයෙන් සත්‍යය කුමක්ද හතර සත්පුරුෂ සංසේව සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි බලෙන් පානවා. සද්ධාම ශ්‍රවණං සත්‍යමේ ශ්‍රවණය කිරීමට වෙන කාරණා. ඒ වගේම යෝනිසෝ මනසකාරෝ නුවණින් සිහිපත් කිරීම අනිත් එක සම්මාන ධර්ම ප්‍රතිපatti ධම්මාන ධර්ම ප්‍රතිපatti යෙදුම්. ඒකෙන් කියන ලබන සදා පළවෙනි කාරණාව සත්පුරුෂ සංසේවෝ පරිණාම නිස්සංගේ ඇතුළ සත්පුරුෂ ශ්‍රවණය. මේක නිවන් යාමට බලාපොරොත්තු වෙන කාර්ය කුතුහලම ඇති කරගත යුතු ධර්මයක්. මේ කියන ලද කරුණු හතර සෝවාන් වීමට පමණක් නෙවෙයි. සතරදාගාමී වීම, අනාගාමී වීම, රහත් වීම එපමණක් නෙවෙයි. පසේ බුද්ධත්වයේ ලැබීමට සම්මා සම්බුද්ධත්වයේ පවා ලැබීමට හේතු වන උපනිෂ්ඨ වෙන කරුණු හතරක්. එනිසා මේ බලාපොරොත්තු වෙන නිවන අවබෝධ කර ගැනීමට නම් සංස්කාර දුකින් මිදීමට නම් ඒ කර්ම හතර මෙයාගේ ජීවිතයට එකතු කරගත යුතු වෙනවා. ඒ නැත්නම් ඉතින් නිවන ලබන්නට හැකි තමක් නෑ. මේ කල්පනා කරන්නට එපා මේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් කියලා බෝධි පූජාවක් කියලා නැත්නම් කටින් කියලා පූජා කරලා වෙනත් සාන්නේ වන්දනා ගන්නක් ගිහිල්ලා එහෙම නැත්නම් වරුවන් මේකයි හරි කොහොමද කයිසේද මල් දහතාවක් හරි ඔය වෙනත් මල් ගොඩක් පූජා කරලා මේ මම යන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒක කවදාවත් සිදුවන වැඩක් නෙවෙයි ඒක නිකන් ඒක අනුමත යන්නට පුළුවන් කතර. ඒක කරන්නේ තේපා කියන එක නෙවෙයි මම කියන්නේ. ඒක කරන්න කරන්න සංසාර සංසාරෙ දිගට යනවා. සංසාරේ කොට ගන්න පොඩ්ඩක් සංසාර ගමන නිම කරලා සසරකින් ඈත් වෙලා නිවන් ලැබීමට අවශ්‍ය වෙනවා නම් නිවන් ලැබීමට බලාපොරොත්තු වෙනවා නම් එවැනි කෙනෙකු විසින් නැති කරගත ධර්ම අතරුපේ මා මේ මාතෘකාව තබා ප්‍රකාශ කරන්න අදහස් කරන ධර්මයට අන්තර්ගත වන්නේ. ඒක නිසා එක් මඳුන් හදාගන්න සමන්ද ගණන් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ පරිපතර ජීවිතයට එකතු කරගන්නට උත්සාහ ගන්න. පළවෙනි කාරණාව සත්පුරුෂ සංස්කේය. සත්පුරුෂයන් සේවනය කිරීම. සක්කොච්චයන් කියන වචනය අහනකොට මේ දැනෙනවා සක්කොච්ච කියන වචනයත් පිටත මතක් වෙනවා. ඒතකොට අසක්කොච්ච සේවනයේ ඇද්ද සක්කොච්ච සේවනයේ කරන්න තෝරන නිවන් යන්නට බලාපොරොත්තු වන අය විසින්. කවුද මේ සක්කොච්චය කියන්නේ? බුදුචානන් වහන්සේ විසින් සක්කොච්චයන් පිළිබඳව දේශනා රාශියක් කරලා තියෙන අංගුත්තර නිකායේ. මේකේදී සක්කොච්චය කියන එක විස්තර කරන්නේ කායික කුක්කරිත නොකරන, වාචික කුක්කරිත නොකරන මනෝදෘෂ්ටියෙන් නොකරන පාපයන්ගෙන් ඈත්තු සිල්පද ආරක්ෂා කරන කෙනෙක් කියනවා එන්නේ කෙනෙක් සත්පුරුෂයෙක් වශයෙන් දැනගන්නට පුළුවන්. ඒකම තමයි. නිවන් ඥානට අවශ්‍ය ගුණධර්ම දියුණු කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්මයන් වැඩෙන සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත කුසීස්වා ධර්මයන් සම්පූර්ණ කරන කෙනෙක් කියනවා නම් එයා සත්පුරුෂයෙක්. ඒක නෙවෙයි ආශ්‍රය කරන්න ඕන නිවන් ඥානට බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ ධම්මතර පුරුෂයන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍රයක දැක්වෙනවා. යම් කෙනෙක් ඇසුරු කිරීම නිසා සීල සම්පදා, සාද සම්පදා, පඤ්ඤා සම්පදා, කුස සම්පදා කියලා හතරක් තියෙනවා. ඒ කර්ම හතර බැඳෙනවා නම් අන්නේ දෙවෙනි අය ඇසුරු කරන්නේ කියලා. සීල සම්පදා කියන්නේ තමන්ගේ සීලය නැති මේ තමා සීල ආරක්ෂා කරන කෙනෙක් නෙවෙයි නම් යම් කෙනෙක් ඇසුරු කිරීම තුළින් තමාගේ සීල සම්පත්තිය තව තවත් දියුණු වෙනවා නම් ඒ වෙනි කෙනෙක් ඇසුරු කිරීම සම්මත නෑ අපට. ඒ වගේම සුත සුත කියන්නේ ආලයට වටිනා බහුසුත භාවය කියන්නේ. බොහෝ ඇතෝ පිරෝතන් ඇති කියන එකයි සුත කියන්නේ. අදහස් කරන්නේ. ඉතින් Tamante යම් යම් කරුණු ගත හැකි කෙනෙක් කියනවා නම් විශේෂම නිවන් යාමට අවශ්‍ය කරුණු සංස්කාර දුකින් නිවීමට අවශ්‍ය කරුණු ගත හැකි කෙනෙක් කියනවා නම් අන්න එදිනෙගේ ඇතුළ සත්පුරුෂ සංසේවනයක් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව ශාස්ත්‍ර සම්පදා පරිත්‍යාගශීලී භාවය. ඒ කියන්නේ සමාගයේ මසුරුකම් නැති වෙලා සංවේගයට පරිත්‍යාගශීලී භාවයට පිටපත් කර ගැනීමට යමෙක් ඇති වීම තුළින් හැකියාවක් ලැබෙනවා නම් අන්න දෙවෙනි අයත්පත් ප්‍රසන්න වශයෙන් ගන්න පුළුවන්. ඊට අමතරව ඊටම දෙයක් තියෙන්නේ ප්‍රඥා සම්පදා සමාජයේ නුවණ ලැබෙනවා නම් යම් කිසි කෙනෙක් ඇතුළු කිරීම තුළින් අන්න ඒ වෙනම අය ඇතුළු කරේ තුළින් එවැනි අය තමයි සත්පුරුෂයන් ගන්න. එතකොට සක්කොච්චෙන් කියන්නේ ආරවිත් දෙකෙන් එක මාසලින් කියේ ඒ සක්කොච්චෙන් ඇතුළු කියන ලැබෙන ප්‍රතිඵලය දෙන්නේ කියේ ඒ සක්කොච්චෙන් ඇතුළු කියන තමයි අපිට දුක් කටිකලින් ඈත් වන්නට පුළුවන් වන්නේ පාපයන්ගෙන් ඈත් වන්නට පුළුවන් වන්නේ සුත්‍යයෙන් මෙතෙන්නට පුළුවන් වන්නේ මේ කල්යාණ මිත්‍රයන් නිසා තමයි අර කියපු මේ වසර්ම මාත්‍ර මාතක තබා ගන්න සීල සුත්‍යයට අනුපන්න සීල සම්පත්තිය සුත්‍යයවත් සමාධිය විවිධාකාර දැනුම් සුඛ සම්පත්තිය. සාද සම්පත්තිය පරිත්‍යාග කියන භාවයේ විශේෂයෙන්ම පඤ්ඤා සම්පත්තිය ප්‍රඥාව. මෙන්න මේ කර්ම හතර යම් කිසි කෙනෙක් අතුරු කිරීමෙන් සමාජයේ සංස්කාරය තුළ වැඩි දියුණු වෙනවා නම් අන්න එවැනිගේ අතුරු ඉතාමත්ම අවශ්‍ය වෙනවා නම් යන කෙනෙක්. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මත තමයි මුළු බුද්ධ ශාසනයම වාගේ රැඳී තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාළා තිබෙනවා. දවසක් ආනන්ද බාහමතුරු බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කළා. බුදුචානන් වහන්සේ මේ බුද්ධ ශාසනයෙන් භාගයක් නැගී සිටින්නේ කල්යාණ මිත්‍රයන් නිසා නේද කියලා. එහෙම කියන්න දෙපා ආනන්ද මේ මුළු බුද්ධ ශාසනයම රැඳී සිටින්නේ කල්යාණ මිත්‍රයන් නිසා කියලා බුදුහාමුදුරුවෝ තුන්වෙනි ප්‍රකාශ කොට වදාළා. ඒ නිසා කල්යාණ මිත්‍රයන්ගේ පැතුර අවශ්‍යයි. දැන් මේ ආයතනයට පුළුවන්, හිතන්නට පුළුවන්. අපිට දැන් අතුරු කරන්නට කෙනෙක් නැහැ නේද කියලා. මොකද කල්යාණ කෙනෙක් සත්පුරුෂ කෙනෙක් අද හොයාගන්න එක අර කල්පුරුෂ වගේ තත්ත්වයකයි පස්සේ. දුක්ඛය කියන්නේ කාය දුක්ඛය නොකරන, වාදී දුක්ඛය නොකරන, මනෝ දුක්ඛය නොකරන, සුඛයේ යෙදෙන, ඒ වගේම නිවන් යාමදාවක ගුණධර්ම සම්පූර්ණ කරන, එවැනි සංස්කෘතියක අතුරු කරනවා, අතුරු කරනවා තමයි හොයාගන්නකොට නැති තරමටම දුර්ලභයි කියලා ඒක එතරම් වැරදි සහගත කියනවා නෙවෙයි. ඒක නම් අපේ සංකල්පයේ මොකක්ද? මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ අසත්පුරුෂයන් ආශ්‍රය කරන්නට එපා කියලා. විශේෂයෙන්ම මේ මතක තබා ගන්න අර කියපු විදිහට සීලය භෞතික භාවයේ යාපතිනි භාවයේ සහ ප්‍රඥා වැඩිමය ඇතුළු කරන අනම් එයන් ඇතුළු කරන ලැබෙනා නම් ඒක තාමත් හොඳයි. නමුත් අන්හාගේ දොස් කිය මේ අය අතුරු කරන අයගේ උඹලා මේ සම්පූර්ණ නැහැ අතත් උඹලා මේ මේ ගුණ නැති අය කියලා එහෙම දෝෂාරෝපණය කරන්නවත් එපා. එහෙම කළොත් අපිට දිලවත් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ අය අතුරු කරන්නේ. ඒ අය කියන දේවල් අහන්න නමුත් ඒවට විරුද්ධව කතා කරන්න යන්නේ නැහැ. තමා කොච්චර කොච්චර දවස් කෙනෙක් වුණත් අනිත් අය දුක්ඛයිත නම් ඒ අය මුදවන්නට උත්සාහ ගන්න ගන්න ඒ අය මුදවන්නට පුළුවන් නම් ඒ චේතනාවෙන් ඒ අයට යමක් කියවත් සමත් නැහැ. එහෙම නැතුව ඒවා ජීවිතේ ගන්න ඒවට දුක් පාවන්න යන්න දෙපා ඒ ඇසුරු කරන්න ඇසුරු කළාට මේ අයගේ අදහස් සමාජයේ පිටට ගන්නට ඒපා පිටට ඇතුල් කර දෙන්නට ඇතුල් දෙන්නට ඉඩ දෙන්නට එපා කියන එක තමයි මේ අපි අදහස් කළේ මේ සම්දැකීම සම්දැකීම එතකොට ඒක නිසා කොළඹ බලන්නේද අසුර කරන ගමන් තේරුම් ගන්න මේ අය කල්යන් මිත්‍රයෙක් එහෙම නැත්නම් අසත්පුරුෂයෙක්. මේ අය අසත්පුරුෂයන් ඇතුළේ තියෙන මගේ මේ ගුණ ගහපන් නැති යනවාද නැත්නම් වැඩි දියුණු වෙනවාද කියන කාරණාව කීපක් කොට ඒ අනුව කටයුතු කරනවා නම් ඇත්ත වශයෙන්ම අපට මේ දුෂ්චරිත වලින් ඈත් කියලා සුචිතයන් වඩලා මෙවන් යන මාර්ගයේ ගමන් කරන්න හැකියාව සාර්ථක වෙනවා. ඒ පළවෙනි කාරණාව ඒ ප්‍රමාණයක් කියලා අපි කල්පනා කරනවා. දැන් දෙවෙනි කාරණාව සද්ධම්ම සරණ. මේක ඇහෙනකොටම මේ ඇති හිතෙන ඇති මේක නම් බලේ අපට තියෙන කාරණාවක්. එයි මේ දෙකෙත් බණ. ඒ වගේම දෙවියන් වල විවිධ මට්ටම් වල බණ. මේ ස්ථාන වල බණ. ඒ වගේම විවිධ සංස්කාරලාදී සිද්ධාස්ථාන වල ධර්ම දේශනා. භාවනා මධ්‍යස්ථාන වල ධර්ම දේශනා. ඉතින් බද්දන්නේ අපි අස්වානනා කියලා මේ නේද සතුට වෙන්නත් පුළුවන් කියලා හිතනවා ඇති. ඒක වැරදි. සත්‍යම් කරණන් කියන්නේ නිවන් යාමට අවශ්‍ය සත්‍යම් නමන්නට ඕනේ. නිස්සම් මේ රටේ නැති පාලින බණ කියලා විවිධාකාර සමාජයේ පිටතල ලෝකයේ ජීවිතය ජනිත කරන ගන්න අහනකට වැඩි හොඳයි ඒවා අහන්නේ නැතුව සිටිනවා. අපි නිවන්නකට යොමු කරන අපට නිවන් ලබා ගැනීමට හේතු කාරණා කරුණු පහදා දෙන සම්මයි අප විසින් ඇති වන්නේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී එයා දන්නා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරපුවාම ඒ ධර්මය අහාම නියන්නේ. ඒ යතයන්නේ. යන්න පුළුවන් මම කරපු ධර්ම දේශනා 20ක් කියනක මෙන්න 314කට වැඩි මෙන්න කිසිම අවබෝධ කරගන්න. ඇයි අවබෝධ කරගන්න බැරි? නිවනට යොමු වන ආකාරයෙන් නිවන් අවබෝධ කර ගිය හැටි ආකාරයෙන් ධර්ම දේශනා වෙන්නේ එක. අනිත් එක තමන් අහන්නේ නිවන් ලබා ගැනීමේ චේතනාවෙන් ගන්නවා. අහන්නේ නිකම් කෙනෙක් ලබා ගැනීම. ඒ මහලක්ද අපි ධර්මයේ අහන්න ඕනේ මොනවද? අපි මේ දක්වා සංසාර ගමනේ ගමන් කර කර ගමන් කර කර මේ දුක් විඳින්න ආවා. මේ ගමන නවත්තලා සංසාර දුකින් ඈත් වෙලා නිවන් යාමට අපි යොමු කරනවා නම් ඒ පැත්තට හරවනවා නම් අන්න ඉවෙන් ධර්ම දේශනා ඉතාමත් හොඳයි අහන්න. ඒ වගේම නිවන් ලැබීමට අවශ්‍ය වූ කරුණු තියෙනවා. දැන් මෙතන ගන්න. එතකොට ධර්මය අහනකොට අපි අහන්නට ඕන කවර ධර්මයක්ද? අපි නිවන් ළඟට යොමු කරන ආකාරයේ ධර්මයක්. විශේෂයෙන්ම මේ අනිත්‍ය බව කියන ධර්ම, දුක ගැන කියන ධර්ම, අනාත්මය කියන කියන ධර්ම, ඒ වගේම දුක්ඛ සත්‍ය ගැන කියන ධර්ම, සමුදය නිරෝධය මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ කියන කරුණ, ධර්ම කරුණ. ඒ වගේම සංස්කාරයේ විරාගයේ නැති වීම සඳහා කියන ධර්ම, ඒ වගේම නිවන් ලැබීමට අවශ්‍ය ගුණ ධර්ම තියෙනවා සීලය, සමාධිය, ප්‍රඥාව ආදී ගුණ ධර්ම. ඒවා වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය ධර්ම. ඒ වගේම මේ හේතුඵල පිළිබඳ ධර්ම. මේ ආදී විවිධ ධර්ම කොටස් අවශ්‍යයි නිවන් යනකොට. මේ වැනි ධර්ම අන්තර්ගත වන ධර්ම කරුණු අන්තර්ගත වන දේශනා අපි අහනවා නම් අපිට ඒක නිවන් යන්නට හේතු වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ විසින්ම ප්‍රකාශ කර කාරණා. අවවාසනාවකට නේ නේද? එවැනි ධර්මයක් සාමාන්‍ය වෙලා දෙන්නේ ඉතින් ඉස්හාමත්ම කලාතුරකින් තමයි. මුස්ලිම් මිනිස්සුන්ට බැලුවා නේද? දෙමළ මිනිස්සුන්ට බැලුවා නේද? සිංහල ජාතිය රැකරකා ඉඳලා අපිට නිවන් යන්නට බෑ. ඒක හොඳට තේරුම් ගන්න. ඒක කාලින් වෙන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කාරණා වචන නෙවෙයි. ඒකේ අප තේරුම් ගන්නට ඕන මේ කර්ම ඇතිවෙන අපට මේ සංස්කාරකයෙන් මිදීම සඳහා යම් කර්මයක් ගන්නට පුළුවන්ද? අන්න එවෙන් තමයි අප විසින් ඇති යුත්තේ කියලා. නැත්නම් කොච්චර ධර්ම දේශනා ඇහුවත් ඒ තුළින් නිවන් ගන්නට බෑ. ඒක නිසා ධර්මයන් අහන විට එවෙන් ධර්ම දේශනා අහන්න ලැබෙනා ඒක උතුම් කාරණාවක්. එතන පොත්පත් කියවන්නට ලැබෙනා ඒකත් ධර්මස්ස දේශනා ධර්ම ශ්‍රවණය කිරීම වගේම දෙයක්. එම නිසා පුළුවන් තරම් දුරට සමන්ත හැකියාව තිබෙනවා නම් නිවන පැත්තු කරන ධර්ම දේශනා අහන්නට නිවනට අවශ්‍ය ගුණ ධර්ම විදහාටක් වන ධර්ම දේශනා අහන්නට එවැනි ධර්ම දේශනා අහන කෙනාගේ සිත නිවන පැත්තට නැඹුරු වෙනා නිවන් මඟ ගමන් කරන හැකියාව ලැබෙනවා කියන එකයි. ඒ කාරණාවත් දැන් ඇති. මේ දෙවෙනි කාරණා. දැන් කවුරු දෙකක් අරගෙන බලන්න. හ්ම්? සත්‍ය ප්‍රසන්තයනේ දෙවිද මොකද බලනවා සද්දම් තුනක් ධාරයේ සතරට සම්මේ මොකද අහන්න ධාරයේ ධාරමේ සත්තන කෝඩේට වතුර දාපුවට පස්සේ කෝඩේ උපදවන්න වතුර දින්ගක්ක කෝඩේ මෙතන නදීනේ තෝරලා ගියා ඔක්කොම දෙනවා සුමාන වැඩක් නෑ මේ සංඥාව මේ තමයි පිටතට ගන්නවට වැඩක් නෑ. දැන් අහන්න ජීවිත එකතු කරගන්නද. දැන් අහන්න මහාන දාන සඳහා සත්‍යපදි නිදන සඳහා. දැන් අහන්න මතක තියා ගැනීමට මතක කතා ගන්න ඒ වගේම ධර්මය අහන්න ඒ විදියට ධර්මාන පොඩි ජීවිතයක් ගත කරගන්න. එමුණුකා මාර්ගය හදලා. ඒකත් මේ සූත්‍රය කියන්නේ සත්‍ය සංකේය සත්‍යංග කරන දුම් ක්‍රේ මානසිකාරය. ඒක දෙන්නේ කාරණා. ඒක මම අවසන් කරනවා. හතරවෙනි කාරණා දැන් කියන සම්මාන සම්මාන ප්‍රතිපත්ති. නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා විසින් නිවන් යාමට අවශ්‍ය ධර්මාන ධර්ම ප්‍රතිපත්ති මාලාවක් බුදුරජාණන් වහන්සේ විසින් දෙන්නේ කියලා දීලා තිබෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව අනුගමනය කරන්නේ නැතුව කවදාවත් නිවන් යාමට බෑ. බුදුරජාණන් වහන්සේ ධර්ම පුදුනා. දැන් අපිට බලේ අනන්ත බුදුර බුදුනා. අනාගතේ නැවත බුදුහාමුදුරුවෝ දෙන්නේ මේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්නනම් පාලයි. මම එතන නිකන් මම සංසාරේ හිටියද කියලා. මේ නාමනාම කාර්යයේ ගුණධර්ම ඒ ප්‍රතිපදක නම් පිළිබඳව ගමනවා සමහරට පන්දරේ දෙකදෝ තේරුමක් ගන්නවා ගාව කියනවා මේ තියෙනවා ඊට පස්සේ තියෙන කෝටි පූජාවට යනවා දෙත් පූජාවට යනවා ධර්මදායකත්වය කියන මොකක්ද ඒ කියන දෙකරි ගන්න කතාන්දරයක් කරනවා අනිකාට නිවන් කියලා දෙන ප්‍රතිපදක තමයි ඒවා කරන්න පුළුවන් කියන දේ අපි තේරුමක් ඇතුව නාම සංකේතය කරන සංකේතය අදිටාන දෙකම ගන්නවා ඒ නැත්නම් මේ ධර්මයෙන් බඩක් ඒක නිසා ධම්මා ධම්ම දෙකක් නියම තවස්ස ධම්මේ මාර්ගය කියනවා. කාටවත් කියන්න පුළුවන් මේ මාර්ගය මොකද්ද කියලා ගන්න කෙනෙක් ඉන්නවා. නේද? ආරස්ථාන මාර්ගයේ පැත්තෙන් ගිය හරිතාවකට යන්න බැහැ. අපිට හිතන්න සිටින කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියලා විශේෂාල් කියලා උගන්වන්න කියන්න පුළුවන්. ඒ බෞද්ධනා කියන්නේ ප්‍රතිචා සේලෝස්සහතෙන් කියනවා නම් පරිමරයෙන් ලැබුණා ආයස්ථාන්ත මාර්ගයේ ඒක තමයි ඒකාන මාර්ගය කියලා බුදුහාමුදුරේ දේශනා කරලා තියෙනවා ඥානයන් කියන මාර්ගය. ඒක තවත් විස්තර කරනවා නම් අපිට කියන්න තියෙනවා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. ඒ බෝධිමාන ලැබෙන්නට අවශ්‍ය කර්ම සුත්තකයි. ඒක බෝධිපාක්ෂික ධර්ම. මේවා අපේ විදිතේ ජීවන කරගන්න ඕන, වැඩි දියුණු කරගන්න ඕන, දවසින් දවස දියුණු කරගත්තේ නැත්නම් වැඩි දියුණු කරගත්තේ නැත්නම් අපි ඔක්කොම නෑ. ඒ මේක නිසා සීලය අපට අවශ්‍යයි. වඩාත් කියන පංචශීල ධර්මයන්වත් ආරක්ෂා කරන්න ඕන. මේක පොරොවට පිටපත සමාදන් කරගන්න ආරක්ෂා කරනවා. බොහෝ දෙනෙක් කියන සුළු අවශ්‍ය නැහැ කියලා. දැන් ආර සමහර භාවනා සම්පූර්ණ දීලා මම කියන දැන දැන දහස් ගණන් වුණා. සීල් රැකෙන්නට එපා, බන් දෙන්නට එපා, ගහන්න කරන්නට එපා, නිවන් යන්න මම කියන දේ එකක් තමයි. උත්තර ගානන්නේ ප්‍රසාද කරගෙන සීල සීලේ පරිස්සමව නරෝ කතන්න දෙත්තම් කන්නන්ට භාවනා. සීලේ සීල දලනවා. ප්‍රඥාවත් බුද්ධලයා විසින් සුත්තන්තයන්ගේ භාවයන් සිතක් දේන කරන ප්‍රඥාව දේන කරන සම්පූර්ණ භාවනාව. ඒ නිස්සාර සීලම් පසුස්සේ සතිපාය දක්කාරෝ සුත්තන්තයන් වායි. සීලේ නිස්සේ කරන සීලේ පාද කරන සීලේ මත තීතලා පතරවරු සම්පූර්ණ දිගන්නා වදිනවා. අටෝක නිස්සේ මිනිස්සුත් ගත්තලා තියෙනවා. සීලේ නැතුණා නම් ආන්නේ බලකොටම කොටනවා. සීලේ නැතුණා සමාධියත් වේ, සමාධිය නැත්නම් ප්‍රඥාවත් වේ, ඒ දෙක නැත්නම් නුවණක්. නිසා සීල අවශ්‍යයි ඒ සීල පද පහ අජමාතෙන් පංචශීල කර්මයට අවශ්‍ය කරන උත්සාහ ගන්නකොට එමන් ඊළඟට සමාධිය දෙනවා සමාධිය කියන්නේ සිත බුද්ධාරණම කරා යන්නට එකම අරමුණක සිත බොහෝ වේලා පවත්වාගෙන යෑමට හැකියන ඒ හව ඒ හැකියාව. දැන් මම හිතන්නේ බණ කියනකොට වීඩියෝ එකේ තැන් වලට ඔය හිත දුවනවා. නියම විකල්පන නියම සමාධියක් වට විචිනන සුපදීන කවදාවත් මොනක් ලබන්නට බෑ. මේ සිිතේ ස්වરૂපේ විචිනනක තමයි ඒක අපි අසුරවන්න තවන සමාධියක් කරන්න භාවිතවන ආකාරය. එහෙම කලේ නැත්නම් ප්‍රයෝජනවත් ගුණහත් කාගෙච්චිත එහෙ දුවත්. ප්‍රයෝජනවත් කරන්නේ ප්‍රමාදී නෑ. සමාධියනේ පරක්ෂි විදියට පුතේ කරන විදියට අපේ කරන්නේ. ඒක තමයි භාවනාවක්. මේ තමයි තමයි කියන්නේ. අපේ තව නැණිපත් තියෙන වතුරක්කට. අපිට මේ නැණික දකින්නට ඕන. මේ වතුර ඉතාම පැහැදිලි නම් ඒ වගේම වතුර නිශ්චල නම් අපි වතුර දෙකම නැණික දක්වන්නේ. අපේ තව මේ වතුර පොරා වෙලා මුත්තටම දැන් ගයි වතුර වගේ. ඒ නැත්තම් බුදුත පාටවත් බාල පාවලන්න. ඒ නැත්තම් මේක මහමෝදේ තල ගහනවා වගේ ඕකයි එයාට වෙනවා මනසට. එහෙමත් නැත්නම් ඒ මොකද මේ පුරණ නැගින්නට උතුරන වතුර වගේ දෙක දෙක ගාලා එහෙම නෑ. අපිට ආදී කියනකොට තේනවා. පොරේ දැන් අදී මනිකක් තේනවා කියන මනිකක් තියෙන බව දැනෙන්න අදී තියෙනවා. මොකදම මෙවරේ කියන පාඩ දාන මේ පාඩ රතු පාඩ සහ පාඩ තුන බව ඒක තියෙනවා. ඒ වගේම අර මොහොත නැල්ලනවා වගේ පිටකාරකට ලැබෙන තහනාවට හෙලෙනවා අදී තියෙනකොට තේනවා. මොකද හේතුව ඒක බල වතුර නිශ්චල නැහැ. අපගේ සිත නිශ්චල වෙලා සමාධිමත් වෙලා එකඟවත් භාවයට පත් වුණොත් තමයි අර ඇතුලේ තියෙන මනසලෙන්නේ නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම දිනු කරගන්නට පුළුවන් වන්නේ නිවන් යාමට අවශ්‍ය විශේෂයෙන්ම පතරාවසත්‍ය දක්ෂිනකට හැකියාව. අපේ සිත අපේ මේ උත්සජන මෝඩ අයගේ සිත නිරන්තරයෙන්ම ආගෙන් මඩ වෙලා මේකෙන් මඩ වෙලා කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම මහඳ බොහොමක් බවට පත් කරගන්නවා. ඒ කොහොමද බයිබල් කිසිදක මේක දෙපැත්තෙන් දෙක ඇතිවීමේ හේතුව ඒවට තියෙනවා. නැත්තම් රාජයෙන් කිච්චන මිනිස්යාගේ සෝතයෙන් අර උතුරන වතුර වගේ පිටින් නටනවා. කිච්චන කිච්චන. ඔබෙන් පිටත් දෙකකට මේ පරිමාණය ගණන් කරන්නට බෑ. නැත්තම් සොලේන මහා මහා මොඩ බැරි යනකමකට දානවාද ඒක ඒ කියනවා මේ කියනවා දෙකට ගැන කියනවා කඩුව ගැන කියනවා විනාඩි 5ක් ගන්නකොට ඔතනට අරමුණට මොනවද කරන්නේ ඒක තනාවත් අර හිතේ මේ යථාර්ථයක් දක්වන්නට පුළුවන් ඒක ඥානහන්සේ වස්තලා දෙන්නේ සමාජ දුක්ඛේ දුක්ඛෝ යථාර්ථයන්ට ගන්නට කියලා සමාධිමත් එකක් ඇති වෙනකොට එනවන් ලබන්න පුළුවන් යථාභූතං ගන්නට කියන්නේ ඇත්ත පිට කියන කතාවක් ඒ ඇත්ත පිට කියන දකින්නකොට කවදාවත් ඥානයි ඒක නිසා ඇත්ත ඇත්තකින් දකිනවා කියන්නේ යම් කිසි දෙයක නියම தත්ත්වයේ නියම ආකාරයෙන් දැකිය. මේ අනිත් පැත්තට නියම ආකාරයෙන්. සාමාන්‍ය කලින් කියපු පොත්පත් ගැන දෝෂයකට කෙලෙස් මට බොරේ. ඒකද කෙලෙස් කලින්ට කිසිකට කියලා කියන ඒක දෙන විරුද්ධාචාරයෙන් පිට එහාට කියන මෙහාට කියන කිසි මාර්ගයකට ස්ථාවරව පිළිගන්නට බැරි පිටක ඒ දැක්ම දකින්නට ඒක නිසා සමාධිය පිටක් කරලා ඇත්තේ. ඒ සමාධිය උත්සාහ නිකල ලබන්නේ බුදුහාමුදුරන්ට උපදින හැන්දක් බුදුන් වහන්සේට නිදාන හැන්දක් සමාධිය ලබන්නට. බෝධිය කරකට කියන්නේ කියක් සමාධිය ලබන්නට බලයි. යම් මොකෙයි කියතාවට හැමදාටම ගිහිල්ලා මල් දහස් ගණන් ලක්ෂ දාන පොඩටවත් සමාධිය ලබන්නට බෑ. අද මේකන්නේ ලක්ෂ පොඩටවත් බෑ සමාධිය ලබන්න. අද මේකන්නේ ලක්ෂනේ කෝටි පොඩටවත් බෑ නෑ. ඒවා මනින්න තියෙන බුදුහාමගේ වචනෙන් දෙකටම ඒවා සංස්කාරයන් දෙකක්ම තමයි. ඒවා කරන්නට එපා කියලා නේද? ඒවා කරන්න පුළුවන් තරම් තව තවත් කරන්න. කුසල අවශ්‍යයි සත්‍යම් කුසලම් බලන කුසල ගැඹුරින් වැඩියෙන් කරන්න කියලා බුදුහාමගේ කිව්වා. ප්‍රතිපත්තිය කරන්නේ. නමුත් අපිට නිවන් යන්නට ඒක කුසල හේතුවක් නැහැ. ඒවා සංසාර ගමන දුක්ඛක්ෂණ කොට සංසාර ගමන කෙටි කර ගන්නට අවශ්‍ය නම් නිවන්ෙන් අවශ්‍ය නම් අපගේ හිත එකඟ කර ගන්නට සමාහිත කර ගන්නට සමාධිමත් කර ගන්නට පුළුවන්කම ඒකට තමයි භාවනාව සමාධිය කියන කරන්න තමයි භාවනාවක් කියලා කියන්නේ. ඒවන් නොකර කවදාවත් නිවන් යන්න පුළුවන් කොට. වැටෙන්නේ නැහැ නේද? අවදානම. ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා. මොනවා නෑ ඒ කියන්නේ නුවණ කිව්වම අපිට නම් නුවණ තියෙන අපි කීයේ පිළ පාස් කළා කියන්නේ මේ මොකද දුක් ලෝක පාස් කළා උපාධි අරගෙන එක්කේ පාස් කළා එන්න තමයි පුදුජාල් කොහොමදලා අපි දන්නවා අස්තනසම කියනවා මේ ප්‍රශ්නාව මෙතෙන්ට අදාළ ප්‍රශ්නාවක් අරියාය විද්‍යාය යක්කාමියා සංඥා සම්බන්ධව කියන වචන බුදුහාමර දක්වන්නේ මේ සංකාර ලෝකයේ ගැන සමාජයේ ඇඟේ සැකසෙයි මේ බාහිර ලෝකයේ අතිවිම නැතිවීම දක්නා නුවණ ආර්ය එකම නෝනක් ඒක. මොනකට පමණවන නෝනක් ඒක. මේ නෝන නිකාමයේ පොත්පත් කියලා ගන්නට බෑ. ඒ නෝන ලබන්නට නම් විදර්ශනාමය භාවනාවක් කළ යුතුමයි. විදර්ශනා භාවනාවකින් තොරව මේ කාන්තක්කම් මේ නැත්තම් අජීවිතා සිටේ ඇතිවීම දකින්නවත් බෑ නැතිවීම දකින්නවත් බෑ අනිත්‍ය දකින්නවත් බෑ දුක්ඛ දකින්නවත් බෑ අනාත්ම දකින්නවත් බෑ ඒක දකින්න නැතුව චතුරාර්ය සත්‍ය දකින්නවත් බෑ. එහෙම නැති කෙනෙකුට කවදාවත් උමංග ගන්නට බෑ. ඒ දේ 10 දෙනෙක් දැන් ඉවත් ඉච්චරයි. ඒක නිසා ඒ සිංහ සමාන කර්මා සංඛ්‍යාත පිළිස්සා ගන්න. ටික ටික හරි දියුණු කර ගන්නට මෙන්න උත්සාහ කරනවා. ඒක උත්සාහ කරේ නැත්තම් මේ දක්වා සංසාර දුකින් ටික ගහවන් තිරසන් වල උපදින්නට කෝටි කෝටි අසංඛ්‍යාත සංඛ්‍යාත. ඒක ලෝකේ දේක දන් දෙන තේසිය වල උපදින්න වාර කෙලවර මොනක් නැහැ. අපායවල පැවිදි කාලේ කෙලවරක් වීමක් නෑ. මෙයා ඒක නේද දැන් මිනිස්සු අපි කියන්නේ මේ කාර්යයෙන් අනිත් කාර්යයකට ගියා මෙතන මේක දැන් අනිත් එකට ගියානේ මේකට පාට සුබතියක ඉදිරියට පුළුවන් වෙයි. මේ ඕකෙන් බාධාවක් තිබුණේ නෑ නේද? බුදුජානක මහත්තයා ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ලෝකේ මිනිස්යන් අතරේ නිරන්තර කෙනෙක් මරණයට පස්සේ සුබතිය උපදින්නේ මේකත් එක්ක පස්සිකපන දෙන්න කියන මේ මේකත් එක්ක තියෙන පස්සිකරන කුරුසි. මේ බුදුහාමුදුරුවෝ කතා. මිනිස්සුන්ට කරන්නේ මතක සෝතන උපමාන කියලා දෙයක් දක්වලා තියෙනවා. ඒක අනිත් ඔක්කොම පිටතියි. ඒක නිසා මේවා මෙලෙන දුකවල දුක් පිළිගන්න මේ සංසාරයේ මේ භයානක දුක් නිරන්තර මෙතෙක් කැවිලා මේ අන්තම් කොටලා සූදුලා මනසත්මේ වැඩුවා. මේ මනසත්මේ නිල ප්‍රයෝජනය ගන්නතු ඒ පුදුනා සංඝාත මෙහෙලවන මහාවිනා කියලා කවුද කියන ඉතදෙනා ඔය ඉතින් ඉතද ගන්නවා තමයි ඊට පස්සේ ණය කරනකොට ඔය සංඝාතයෙන් ලංකර ගන්නවා ඊට පස්සේ දරු පරම්පරාව හදනවා උන්ගේ වැඩ ටික කරනවා ඊළඟට ඊට පස්සේ කරදර දෙන්න නෑ මේ සංකල්පය මානසික ජීවිතයක් ජීවිතයක් කියලා කියන කල්පනා කරනවා. ඒ ඕක පාඩමක් කරවත් කියන්නේ ඕකම නෙවෙයි කාර්යය. කාර්යය. මේ ජීවිතෙන් ගතේ ප්‍රයෝජනයක් තියෙනවා නම් මේ ජීවිතයෙන් ලැබෙන ප්‍රයෝජනය තමයි නිවන් යාමට අවශ්‍ය ගුණ කර්ම දිනු කරගෙන සංස්කාරයකට මුදෙලා අපිට කවදා හරි සැනසීමක් ලැබෙන්න සදාකාලික සැනසීමක් ලැබීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒක කරන්න කියන්නේ එතනම එතනම එතන. ආසාවතාවක් සංස්කාර සම්මත කරන්නේ. ඒක නිසා මේ දැනුවත් අධිෂ්ඨාන කර ගැනීම සුදුසුයි දැනුවත් සිතා ගැනීම සුදුසුයි. අපිත් මේ ගුණ ධර්ම ටික ටික හරි දිනු කර ගන්නට ඕනේ. මට බඩගින්නක් තියෙනවා නම් මනම කන් මෙහෙට මනම බඩගින්නක් තියෙනවා. මට වතුර පිපාසු තියෙනවා නම් කවුරු වතුර පිපාසු දේවත් මගේ පිපාසු සංකේතෙන්නේ නැහැ. මගේ රෝගයක් තියෙනවා නම් මම දෙයක් කියන්නේ නැහැ. නැත්නම් මේ ලෝකේ කවුරු දෙයක් කියවත් මම දෙයක් නෙවෙයි. මා විසින් මේක කළ යුතුයි. අන්න එලෙසින්ම මේ නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම සමා සමා විසින් දින කරගත යුතුයි. කාටවත් දින කරගන්නට බෑ. තුන්වෙනි පිටකනා කරනක් ආකාරය පටහදට ඔබලා ඔබලා විසින් උත්සාහ කළ යුතුයි. භාග්‍යවතුන් වහන්සේලා බුදු බුද්ධ ශ්‍රාවකයෝ මාර්ගය කියන විතරයි. ඔබලා ඔබලා විසින් උත්සාහ කරගන්න. ඒව කරන්නේ නැති අය සංකාරය දුකින් දුක වෙයි. සංසාර සීල සමාධි පඤ්ඤාවෙන් දේශසාව නැත්නම් ආවස්තන් මාර්ගය කියලා කියන්නේ ඒ ආවස්තන් මාර්ගයම තමයි සීල සමාධි ප්‍රශ්න කියන්නේ. විශේෂයෙන් ඒක සම්මා වායාම කියලා එකක් තියෙනවා නේද? ඒක සම්මා වායාම පස්මොත් දෙකේ සම්මා වායාම අනුස්සන්නාන සුඛාන ධම්මාන මුක්ඛාය සංසංජනේ කියන එක ගැන ආරම්භ කේජ සම්පන්නන හා තේසද හැකියි. මේ නූපන් කුසල ධර්ම උපදවාගෙන උත්සාහ කරනවා. මේ ඔක්කොම නූපන් කුසල ධර්ම මේ අනිත්‍ය ගැන දන්නේ, දුක ගැන දන්නේ, අනාත්මය ගැන දන්නේ, දුක්ඛ සත්‍ය දන්නේ, සංදේශ සත්‍ය දන්නේ, නිරෝධ සත්‍ය දන්නේ, කොටසකින් කියලා ඉතින් ප්‍රත්‍යක්ෂයෙන් දක්වන්නේ. මාර්ග සත්‍ය දන්නේ, ඒ වගේම මේ විදර්ශනා ඥාන කියන මොකක්වත් මේ දුක්ඛත්වයේ සමාධිය බලෙන් ධ්‍යාන දෙන ධ්‍යාන මේ ඔක්කොම නූපන් කුසල. මේවා අධිකරගන්නට වන්ති කියන උත්සාහ ගන්නවා. අනේ සෞඛ්‍ය මායාව. තව කරුණු තුනක් තියෙනවා අපට අදාළ කොටසක්. ඒකෝට එහෙම සම්මා වායාමයේ දිනු කරන්න කියන ආගස්ථාන මාර්ගයේ ගුණධර්ම දිනු කරන්න ඕනේ. ඉතින් මෙයාට මෙයා ඇතුළතින් මේ අකල්වාදීන් භාග්‍ය සම්පන්නයි කියලා මම හිතනවා. සමහරවිට මේ ගුණධර්ම දිනු කරන්න උත්සාහ නැතුව හොරවලා හතන්න ගන්නවා. ආගෙන එක්කන්ටව මේ දිය පොයිට ප්‍රතිගමින් ගන්න කියලා හතන් ඉදි පාට දෙයට කඳු කරනවා. භාවනා කරන තැනින් හොරා නුවරට ගියා. මට කියලා නැති මම නුවරට යනවා කියලා. මේ අය ඇත්තටම අසල්වාසි ධම්මාසි අය භාවනාවට භාග්‍ය සම්පන්නයි කියලා හිතන. මොකද භාවනා කරනකොට සුදුසු පරිසරයකින් යුතු ස්ථාන දෙකක් තියෙනවා. එකක් මේ ස්ථාන අනිත් එක අර පදාසක භාවනා මනස. එතන දෙන්නේ අංගෝ මේ බෝධි පූජා පිට පූජා දෙකම නෙවෙයි. ගුණ ඥාන අවශ්‍ය ගුණ ධර්ම දිනු කිරීම තාපිත දීම එතන ඉස්සරහ. ඒ මේ ධර්මාසනේ දෙක කියලා. අදුවසෙන් මාතකට බලක්වත් ප්‍රයෝජනකවත් දවසක මේ ස්ථානයේ මේ ස්ථානයේ දීලා සමාජයේ ගුණයන් ගමන් කිරීම සඳහා නිවන ලබා ගැනීම සඳහා අවශ්‍ය ගුණ ධර්ම දිනු කරන්නට භාවනාවට යෙදෙනවා නම් ඇත්ත වශයෙන්ම මේ මේ ජීවිතේ ප්‍රයෝජනවත් වෙනවා. නැත්තම් තමයි. මේ අත්ලංකම මෙවැනි ස්ථාන කිසිත් ඇයි මේ දැන් තෝරගෙන ගන්නවා? තමන්ගේ මොකටද මේ හැටි හිතන්න පුළුවන් අපිට දැන් කාලයක් නෑ කරන්නේ. ඒක තමන්ට කල්පිනේ. මාන්ට කල්පිනේ. උඹා ගන්න කල්පිනේ. ඔබ මේ ගොඩින් කලින් කියන්න කල්පිනේ. දෙක ගන්න ආරම්භ වලට කල්පිනේ. එහෙනම් ඒකම කාලේ තියෙනවා. මේ සංස්කාරක කියන විදිය නිවනිසා කියන්නේ මේ විමුක්තිය ලබන්නට මේ සතරකට මොන කරන්නේ? කර්මය, කර්මය, කර්මය. කර්මය නෙවෙයි අවශ්‍යකමක් නෑ. අනේ මේ ගුණධර්ම මා දිනු කරගන්න ඕනේ පිටිකාර උත්සාහ කර ඉතිරි කියන හැඟීමවත් ඇති කරගත්තා නම් මේ ධර්මය ඇතුළේ යම් කිසි ප්‍රයෝජනයක් දක්වා ඒ හැඟීම සම්මතයි ඒ හැඟීම ඇති කරගෙන සුණාත ධාරයට සලාත යන්න හැසිරෙන්නට ඕනේ ඒ යන්න කටයුතු කරන්නට එහෙම නැත්නම් හිතන්නට එපා නිකන් මේ අනේ සාදු නිවන් කියලා දේවා කියලා ප්‍රාර්ථනා කරපදින නිවන් ලැබෙන්නේ නිවන් කියලා දේවල් කියලා ප්‍රාර්ථනා කරන්න ඕන නම් සුදුයි. ඒක ඒක තමයි කළ යුතු. එහෙම කළා නිවන් ලැබෙන්නේ. නිවන් ලැබීමට නම් ඒකට අවශ්‍ය ගුණ ධර්ම තමා තමා විසින්ම දියුණු කරගත යුතුමයි. එහෙම නැතුව මේ බුදු කෙනෙකුවත් මෙහෙම කෙනෙකුට කරා නිවනට පත් කරන්නට බැහැ. මේවා පාරමී වශයෙන් පූර්ණේ කරලා පූර්ණේ කරලා නැත්නම් මේවා වඩලා වඩලා දියුණු කරගෙන කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ ගාව කෙනෙකුට ගියත් උන්වහන්සේ කියන ධර්මයන් සාර නිවන් යන්න පුළුවන්. අර රේරුකාන් දන්දිනාමද ලස්සන උපමාවක් කියලා. ඒකට නිලෝමල පිටිගෙන එන එකක් නම් මේ එළුවේදී වැඩිපුර තමයි හොස්පිටල්වල ඉන්නම කිදෙන. පොහොත්තුවක් නම් ඉන්නේ කොච්චර එකක් පිටින්නේ. ඉතින් පොහොත්තුවට ඉංග්‍රීසි ලැකන්න පිටින්නේ නැතුව වගේ. මේ පාරමී වශයෙන් මේ ගුණ ධර්ම දියුණු කරලා දියුණු කරලා නැති කෙනෙකුට බුදු කෙනෙක් ආවට කියන්න ගන්න. තේරෙනවද දැන්? අපි මෙතෙක් කල මේ සංසාරයේ විච්ඡති විච්ඡති ආවා දැන් නැති මේ සංසාරයෙන් පොඩ වෙන්න තෝරන ඒක නිසා මේ කියන ධර්මයන් අහලා ඒ යනවා පිළිපදලා මේ සතරදෙක නිදීමට අවශ්‍ය කටයුතු ටික ටිකාරි පුළුවන් පරිදි අපි ඉතින් දැස්තර ප්‍රතිදේ කියන හැඟීම ඇති කර ගන්න මේකත් ලොකු දෙයක් ඒහාද දැන් කියව කරුණු තුනක් මොනවද ඒ කරුණු තුන? <laughs> හ්ම්? මට කරන් දෙන්නේ මට කියන්නේ සම්මත කියන්නේ මොනවද සත්පුරුෂ සංකේරෝ කල්යාණ මිත්‍යන්ගේ ඇස්ස දෙවෙනි එක සද්දාම්ම කරන සත්‍යන්නේ කරන්නේ කියන්නේ තුන්වෙනි එක මම පස්සේ කියන්නේ අවසාන කාරණාව තමයි සම්මාන ධම්ම සතිපට්ඨි තුන්වෙනි කාරණාව වශයෙන් දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ යෝනිස්සෝ මනසිකාරෝ මනසිකාරය කියන්නේ මෙනෙහි කරනවා කියන්නේ මේ මෙනෙහි දෙකක් තියෙනවා දෙකක් තියෙනවා. අයෝනිසෝ මනසකාරෝ යෝනිසෝ මනසකාරෝ. නුවණින් මෙනෙහි කිරීම එක. නුවණ නැතුව නුවණින් මෙනෙහි කිරීම තව එකක්. මේ ලෝකයේ ජනගණනෙන් 99.9999999 නුවණින් තමයි දෙන්නේ. නුවණින් ඒ නුවණින් මෙහෙය කරනවා නම් අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව කටයුතු කරනවා නම් ගෙවෙන කෙනෙකුට සෝවාන් වෙන්නවත් බැහැ, සතරා ගන්න යනවා ගාමී අරහත් වෙන්නවත් බැහැ, බුදු වෙන්නවත් බැහැ, පාටේ කුලෙන්නේ. මම මේකේ තමයි නිවන් යන අවශ්‍ය පළවෙනි ගුණ ගන්න ඒ නිසාමයි මේ කරුණ මම අවසන් වශයෙන් කියන්නට ආ මේ මොකද මොනවා කියන ප්‍රමාණිකාවක් නුවණින් මේ කියන්නේ සත්‍යපතම යොනිසෝ මනස්කාරෝ අනිත්‍ය අනිත්‍යයේ දුක්ඛේ දුක්ඛේ අනත්තේ අනත්තාටි යතුදේ අස්සවාන් අසබන්දී යොනිසෝ මනස්කාරෝ පතමනතරෝ සත්‍යපටික්කෝලේ මනා සිතස ආවචන අංගාවචන ආභෝග සමනාහාරෝ මනස්කාරෝ අනමිතේ විචේ යොනිසෝ මනස්කාරෝ මේ බුදුමහාන් වචනය මොනවද නුවණින් මෙනෙහි කරනවා කියන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් අපි මෙනෙහි කරන්නට ඕන. ඊමණ යන්නට බලාපොරොත්තු වෙනවා. දුක්ඛේ දුක්ඛන්තේ දුක්ඛෝ දේවල් දුක්ඛයෙන් මෙහි ගන්නට ඕනේ. අනත්තේ අනත්තනේ ආත්ම නොවන දේවල් ආත්ම නොවේ කියලා මෙහි ගන්නට ඕනේ. අසුත දේවල් අසුත වශයෙන් මෙහි ගන්නට ඕනේ. තව එකක් තියෙනවා සත්‍යපටි පුරේනවා කියන. චතුරාර්ය සත්‍ය වශයෙන් නම් ඒක මේ වචන ඇත්තේ. අද වශයෙන් මේ අනිත්‍ය දුක්ඛ ආත්ම වශයෙන් මෙහි කරන එක තමයි යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ. මේ අයගෙන් කී දෙනෙක් කී දෙනෙක් කියන දෙනෙක් ඉගෙන ටික විනාඩියකට දෙකකට දවසක් ඉතිපත් කරනවා. තමන්ගේ යන්න දේශ කල්පනා ගන්න මේ අය විවිධ වාස් මට්ටම් වල සිටින අය. අවුරුදු අර බෑ ගන්න ළමයි කෙලියට අරන් යන ඉතිරිය කරන්නේ ළමයා ගියා. ඒ ළමයිගේ වාස් කට්ටියක් කියන්නේ අපි ඔක්කොම කියන්නේ. ඒ පරිසර රූපේ දැන් කියනවා. අවුරුදු 6 10 12 මේ ළමයි ඉවත් අපිට රූපයක් තිබුණා. ඒ රූපේ දැන් කියනවා. නැත්තම් නාමර කරුණ වයසයි කියන මා ඉච්ඡන වයසක් තිබුණා. ඒක දැන් කියනවාද? මේ ඒ ඒ වයසේ තමයි. අවුරුදු 20 කියලා ඒ වයස තියෙනවා. අපිට පණයි කටේ වුණා අපේ ජීවිතයේ අදියර කීයක් පව කරලා පව කරලා පව කරලා ලැබිලා මේ පැත්තට බදිනවා ඒ හැම එකම අනිත් දෙයක් ආපස්සට හැදලා බලන්න මොකක්ද දෙකලා තියෙන්නේ මේ හැම ගන්න දේශන ආනන්ද පටන් ගන්නකොට පදන තිබුණු දෙයක් දැන් තියෙනවා ඔක්කොම නැතිලා ගියා සමාජ මේකේ මහා ආයතන තියෙනවා ඒ දේශනේ කියන්නේ නම් ගියත් පස්සේ නැතිලා සමාහට සත්‍යයෙන් නම් ඒ සත්‍යයේ තේරෙන්නේ නැති වෙනවා. කරුණාව ඇති කරනවා. මෛත්‍රිය ඇති කරනවා. ඒ මෛත්‍රිය විදියට නැති වෙනවා. අපි මේ සංසාරේ කොහොමද කොච්චර දුක් විඳන්නේ ජීවිතේ පුරා. සතක් විඳන මුන්ගේ ඉතාම සෝකයක්. ආපස්සට මම කියපු එක හැදලා බලන් ඉන්නහත් ඉන්න වෙලාවක මම මේ ජීවිතේ මොනවද විඳලා තියෙන සත්‍ය කියලා. ජීවිත තරමක් විඳි දුක් හිතගෙන ඉන්නකත් බෑ දුක වැඩිලා යහට නෑ ගන්න. හිතගෙන ඉන්නකත් බෑ යහට හැම දෙන්නම නෑ ගන්න බෑ. පත් වෙනවා. හිතාගෙන ඉන්නකත් බෑ ඒක මොකද දුක. ඇවිදගෙන ඉන්නකත් බෑ ඒක දුක. කන්නතු ඉන්නකත් බෑ දුක. බොන්නතු ඉන්නකත් බෑ. කෑවත් දුක මොකක්ද මේ මොකක්ද? ජීවත් දුක නොබිවත්. කෑවට දේවට පස්සේ ඒවා මල මුත්‍ර පහ කරන්න තුන ඒවා මල මුත්‍ර පහ කරන්නට එනක් නැතිව ඒ ආවේග ඇවිල්ලා අඳාගෙන ඉන්නකොට හිතුවොත් මොනවද දුක කියන්නේ. ඊට අමතරව මැස්සන්ගෙන් මදුරන්ගෙන් දුක, වැස්සෙන්, අවුගෙන්, උඩෝරෙන් ඒ හැම එකෙම දුක. යුද්ධ කලකෝලාහලෙන් දුක, හැමදේම දුක. ඒ වගේම අප්පයන් එක්කලා දෙයක් තියෙන දුක, පියන්ගෙන් දෙන්නේ දුක. මේ ඔක්කොම දුක. ඒකට අමතර මේ ශරීරයේ නිතරම කවලා තෝලා නාවලා ගෝතලා පවිත්‍ර කරලා සතක්වන්නට පිළිවෙන එකත් ඒ පන්තරක. ඒක තේරෙන්නේ නැත්නම් මෙතන එක්කෙනෙකුට දැන් සමානයක් උදන්නේ නැහැ නාමයේ උදන්නේ නැතුව ඉඳනනම් ඒ මේ වතරිනුනේ සිදෙන දේවල් කරගෙන මෙතන අපි කාටවත් ඉඳන්ගේ නැහැ ඉතින් උඩවන්න තමයි වෙන්නේ. ඒක තමයි දරාවා. ඒ පිටින්නේ දරාවා. ඒ ඔක්කොම තෝරපයිත් කරන එකක්ද වගේ නිසන් දෙක තේරෙන්නේ. ඒ විතරනේ රස්සා කරන එකක්ද පහ. නිකන් මේ අපි මුළු ජීවිත කාලෙම නිින්දට ගණාඩට දෙකින්දට තියෙන දුක්. අපි හිතන්නේ දුකක් කියලා. අපි දැන මේක මහා ලොකු දෙයක්, සැබදයක්, අවස්ථාවකට දෙයක්, ඇලුම් කළ දෙයක්, සාකච්ඡා කරගත යුතු දෙයක්, සාකච්ඡාගත යුතු දෙයක් ඕනෙ කිසිම නේද? ඒක තමයි හිතන්නේ. ඇයි මේ දුක්ඛය දුක්ඛන්ගේ දුක දුකක් කියලා හිතන්නේ? ඒක දුක සැපක් කියලා හිතන එක තමයි මොනෝනින් හිතනවා කියන්නේ. අර ඉස්සර කියන්නේ අනිත්‍ය වශයෙන් අපි හිතන්නේ මේක එදා පුංචි කාලේ හිතේ මමනේ. අවුරුදු 10 ඉතිත් මම 18 ඉතිත් මම 30 ඉතිත් මම දැන් 50ට හරි මාස තියෙනවා ඒ ඉතිත් මම කියලා හිතන හැම දවසෙම කියනවා ඒක අනිත් ඒ කියලා කවුරුත් හිතනවා ඒක තමයි අයන්සමස්කාරය කියන්නේ මේක නිරන්තරයෙන් නැති නැති කියන ධර්ම අනිත් ඒ කියලා හිතනවා නම් මූලින්ම නේ කියනවා අයන්සමස්කාරය මේක සපක් කියලා හිතන්නේ කොහොමද සප ලබන්නේ නේ ඔක්කොම දේවල් කරන්නේ සාස්ත්‍රා කරන්නේ ඉගෙන ගන්න ධන දාන සම්පත් හොයාගන්න කරන පාත් හැම වැඩක්ම කරන්නේ සප ලබන්නේ ඒ හැම වැඩක්ම දුක් කරනවා ඒ නිසා මේ මේ ශරීරේ කොච්චර රෝග පීඩා දුක් ඇතිවෙනවා. කොච්චර ජරා දුක් ඇතිවෙනවද? මේ ශරීරේ නිරන්තරයෙන් ඒකාන්තයෙන්ම දුක. බුදුහාමුදුරුවෝ කියන්නේ දුක්ඛ නිරෝධ උපජ්ජමානා උපජ්ජිත දුක්ඛ නිරෝධමානානේ. දුකක් නැහැ ඇති. ඉතින් මේක මේ රෝග සත්‍යයට තේරෙන්නේ නැහැ මොකද අර යන්තම් ඔය ඉතලා හිතලා හරි සපක් ලැබෙනවා ඈත ඔය ප්‍රිය රූපයක් දැකලා හරි කනන ප්‍රිය සත්‍යයක් අහලා හරි දිනක මොකක් හරි සත්‍යයක් දාගෙන හරි ඇඟට මොකක් හරි සත්‍යයක් නෑ මොනම ස්පර්ශයක් ලැබිලා ඒක කොහොමද සපක් ඉඳලා හිතලා ලැබෙනවා අර මම මේක දකින්න අර ගොනාට කොකුණක් පිටිකක් දෙනවා ඔය තව සුදී ඉඳලා බෑනකම් ගොනාට ගහ නාසයෙන් ඇදලා අවුගේ කාර්තිකේ විකට හරහට දැකලා බලනවා මේ මාතක ඉතින්ලා හැදෙනවා. ඉතින් කාටද කියද්දත් හැබැයි තුන්නම් පිටක් දෙනා කියන නම් බලනල තුන්නම් පිටක කියලා ඉතින් සැක පේනවා. මොකද දැනට සැප. ඕකේ තමයි. කරුණතා දේවල් මේ ඔක්කොම දුක්. නමුත් ඒවා දුක් කියලා කියන්නේ මොඩකම නිසා. ඒකට කියන්නේ දුක් කියන්නේ දුක් සංදේයඥාන කියලා බුදුහාමුදුරන් වචන. මගේ වචන වලින් කියන මොඩකම. අඥානය කියන්නේ අර මේ අවිද්‍යාව කියන්නේ මොඩකම. ඉතින් මේ දුක දුක්පතෙන් නොසිතන කෙනාට මේ දුක අතහැරලා මට නිවන් ලබන්න දෙන්නේ. ඒක නිසා යෝනිසෝ මනසිකාරේ නුවණ මෙනෙහි කියන ආසය මේක දුකක් කියලා නෙමෙයි කියන්නේ කාවත් කියලා. ඊළඟ කාරණාව අනත්ත ඥානතාව. මේක මමය මගේ මේ ඉන්න හැම කෙනෙක්ම අර බහනා පන්තින අය හැර මම හිතන්නේ ඕනනම් මේ ලැබුපු අය හැර අනිත් හැම කෙනෙක් හිතන්නේ මම මේ මගේ මේ මගේ ආත්මය කියලා. ඒක තමයි අය ඒ අහිමිලා තියෙන තාක්කල් අද්දුමාතෙන් සෝවන් වෙනකොට වෙන මාර්ගඵල ලැබෙනවා කියන්නේ. ඒක නිසා මේක මම නොවන ධර්ම මම මගේ නොවන ධර්ම මම නෙවෙයි මගේ නෙවෙයි කියලා හිතන්නට පොඩු පුහුණු වෙනවා නම් ඒක යොන්සෝ මනසිකාරය. ඒක කරන්නට තමයි අර මා කියපු විදර්ශනා භාවනා කියන්නේ. නිකන් ගෙවල් වල නිකන් කෙනෙකුට බලපලා විනෝද වෙදී මේ පාටි තම තමන් නටනට උටකන තන ඉඳලා ඔය කර්ම දකින්න බෑ. ඒක කරකවන්නේ නැහැ යන්නේ තියෙන. ඊට පස්සේ උට තමයි ප්‍රේත ලෝකේ, තීසන් ලෝකේ, ඒක ගැන තව දිනන්නේ සතරපාය. ඔය කිසිම උට කන්නේ. පණින්න පුළුවන්. හැබැයි ඒක නඩන්න බෑ ගන්න තමයි මේ වගේ දෙයක්. ඒ හේතුව දැන් පන්නේ උට පන්නේ නඩනාට සිදුවන්නේ ওই ටිකයි. ඒක තේරුම් ගන්නට බෑ. මොකද අයෝනිසෝ මනසිකාරයෙන් නුවණින් ගෙලී මෙහෙය කරන්නේ. මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුන මෙනෙහි නොකර කිසිම කෙනෙකුට කවදාවත් නිවන් යන්නට බෑ. මෙනෙහි කරනා නෙමෙයි. ඒක ඒ විදිහට සිදුවෙන බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නේ නැතුව. බුදු වෙනකත් බෑ, පටිච්ච වෙනකත් බෑ, රාස්තාදී මාර්ගය සිතන්න. අදුමතෙන් සෝවන් වෙනකත්. මේ කුගේ සාහිත නිරන්තරයෙන් වෙනස් වෙනවායි මේක මහා දුක්ඛය මේක ඒකාන්ත වශයෙන්ම සමානය ආත්ම ධර්මයක් නෙවෙයි මේ අය හිතනවා මේ ඇඟ මගේ මේ දරුවා මගේ මේ ගෙවල් මගේ ඒවා හිතේ කියන හැඟීම් තමයි මේ ටෝච් එක හරි මේ පුලක් කට්ටිය දිහා බලන්න මේක මගේ මගේ කියලා මේ වගේ කෙනෙකුට හිතන්න පුළුවන් අයිතිකාරය. මේ පුලක් කට්ටිය පුලක් කට්ටිය පාටි වෙන්නේ. ඒ අයිතිකාරය හිතන්නේ මගේ මගේ. ඒ වයෝලෝකයේ බලලා ඒ ඔල්ලෝක අයිතිකාරය හිතයි මේක මගේ මගේ කියලා. ඔල්ලෝක ඒ ඔල්ලෝක පාටි පාටි. ඒ මනුස්සයා හිතයි මගේ මගේ කියලා. ඔය වගේ තමයි හැම එකම. මේ මේ පාඩිය පාටි මගේගේ මගේ කියන එක ඉතින් කියනවා. මේ වගේම තමයි අපේ ඇඟ මම මගේ කියලා අපි හිතනවා. අන්තයන්ගේ පාඩිය කියන අද ගණන් ගන්න අපි කොච්චර මාන කිව්වත් නම් ඒක අපි කොච්චර කැවුවත් කෙවුවත් නෑවුවත් නිදි කෙරෙව්වත් කොච්චර සතක් වන්න උත්සාහ කරත් අතුරු කරන්න උත්සාහ කරත් ඇඟ සුත්තුවට සුගන්න ඇඟ දෙදගෙන යනකොට දෙදේ ඉදරන විට ඉදරන ජරාවට පස්ස නැද ජරාවට පස්ස කරනවා මරණයට පස්ස නැද මරණයට පස්ස කරනවා ඒකේ ස්වરૂපිත අපේ දෙයක් නෙවෙයි ඒ තුන් නිසා හටගත් හේතුඵල දෙයක් ඉතින් ওই විදිහට හරියට යම් දෙයක් සිහිපත් කරනවා නම් නැත්නම් වශයෙන් මෙතන සංහාවිද්‍ය ආර්ය සංමාන කියලා පැතිරෙන්නේ මොන්නේ මන් ඒක යහපත් දැක්ම. ඇත්ත ඇත්තටම නිවැරදි ආකාරයෙන් දැකි. ඒකට කියන තමයි යෝනිසෝ මනසිකාරය. ඒක යෝනිසෝ මනසිකාරය කියන්නේ වෙනකට කියනවා සම්මාදිට්ඨිය. යහපත් දැකීම. මේ යහපත් දැකීම සම්මාදිට්ඨිය සමාගයේ පිටතට දිනු කරගන්නට නම් අනුකෙස ක්‍රමයක් නැහැ ඒකේ. ඒ සම්මාදිට්ඨිය ඇති කරගත හැකි ධර්ම අහන්නට ඕනේ. එවැනි පොත්පත් කියවන්නට ඕන. එවැනි ධර්ම කරුණු දන්නා අය සමග සාකච්ඡාදී පවත්වලා ඉගෙන ගන්න උත්සාහය. ඒ යම් සම්දෙන්මක් ලබා ගන්නවා. භාවනාවත් වලින් ප්‍රත්‍යක්ෂ වශයෙන් මේවත් දකින්න. අන්න එහෙම කරපු කෙනෙකුට විතරයි කවදාවත් ගන්න වෙන්නේ සැනසෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැහැ. ඒක ඉතින් කවදාවත් සිදුවන්නේ නැති දෙයක්. ඒක එහෙම සිදුවෙන්නට හැකියාවක් නැහැ. කොහෙත් හැකියාවක් නැහැ. මොකද මේ නිවන් අවබෝධ වන්නේ නිවන් අවබෝධ වෙන්නට සුදුසු මට්ටමට සිත දියුණු වෙනකොට පමණයි. ඒ දිනු කරගත්තේ දන්න තමාගේ සිත තුළ දිනු කරගත්තේ නැත්නම් හැම දවසම ওই නාම කතාවෙන් බණ කතා ආහාර හිතියොත් බෝධි වලට දැඳගෙන බුදුහාමුදුරන්ට වැඳගෙන මල් පූජා කරපරා මේ සාපිනී මන්න දේවා පූජා ප්‍රාර්ථනා කරපරා හිතියොත් ඕකෙන් කරන්නේ නැහැ. ඒක කරන්නේ පාස්සේ නැන්නේ වරදවා තේරුම් ගන්න එපා. පුළුවන් තරම් දුරට මේ නිවන ලබා ගැනීමට අවශ්‍ය ගුණ ධර්ම ටික ටික හරි අපිට පුළුවන් සත්‍ය ප්‍රමාණය ඒ මේ පුරුදු පුහුණු කරන්නට ඕනේ කියන හැඟීමත් ඇති කරගන්න. අර කලිනුත් කියවා මේ ඇයට මේ ස්ථාන දෙකක්ම මේ ළඟ ළඟම තියෙනවා. ඒක නිසා මේ අය අයගේ දැන් අර බෑන් වලම හම්බෙලා මාකට් එකට වලක්වත් අඩු වශයෙන් බහනා පන්තියක් සකස් කරගන්න නැත්නම් පොඩාට ගිහිලා බහනාවට දෙකක් කරගෙන කරන්න නැත්නම් මේ ස්ථානේ දැරියලා ඉස්සරහ කරන්න පුළුවන් අවශ්‍යකම. එහෙම කරපු කෙනෙකුට විතරයි නිවන් ලබන්නට පුළුවන්. එහෙම නැත්නම් නිවන් ලබන්නට බෑ. මෙන්න මේ කතාවේ බුදුහාමුදුරේ ඒ නිසා තමයි ප්‍රකාශ කළේ සත්‍යාරිමාන දික්කේ සෝදාපට්ඨං ගාමී කතමාන චත්තාරේ සත්පුරුෂ සංසේයෝ සද්ධම්ම තමන ජෝනි සමනිකාරෝ ධම්මං ධම්ම පරිපතිකේ නිවන් යාමට සෝවාන් වීම සඳහා කෙනෙක් මේ පුදකල ඇති කරගත යුතු ගුණ ධර්ම හතරක් තියෙනවා මහණෙනි මොනවද ඒ ගුණ ධර්ම හතර මම මේ සාරාංශ කරන්නේ කරනවා ඒක තමයි මේ කියපු දේවල් ටික කරන්නේ මතක් කරගන්න සඳහා කල්යාණ මිත්‍යන්ගේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය අවශ්‍යයි. ඒ සත්පුරුෂයන් ඇතුළු කිරීමෙන් තමයි මෙවැනි කාරණාවක් අහන්නට පුළුවන් වන්නේ දුෂ්කරයෙන් මිදෙන්නට පුළුවන් වන්නේ ඒ වගේම සුජද්දේ යෙදෙන්නට පුළුවන් වන්නේ අපි මොහොන් යන දවසේ ගොඩාම දිනු කරලා අපේ ජීවිතේ හැඟීමක් හරියන්නේ කරන්නේ ඊළඟට පස්සන්න තරම් නිවන පැත්තට යොමු වෙන සම්මානන්නට නෑ මේ ධර්මයේ මෙයා නිවන පැත්තට යොමු කරගන්න ධර්මයක් ඉගෙන දෙන්නට ගන්නන්නේ යටත් පැත්තේ මේ වැරදි පැත්තේ දුවන අය පිළිකක් අරගෙන ගහන හරක්කේ මේ පැත්තට අඩු කරන ආගේ හරක් දැක්කම මිනිස්සු මේ පැත්තට හරි ටිකක් යමු කියනවා මේක දුක. මේ ධර්මයක් ඇහිම හරි මේ ප්‍රයෝජනක්. ඊට අමතරව මම කියන්නේ අර යෝනිස මාර්ගාර්ගය අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ධර්ම කරුණු ඒවා පිළිබඳ අවබෝධයක් ඇති වෙන ආකාරයෙන් අහනවා නම් Tamanට වැටහීමක් ඇති වෙනවා අවබෝධයක් ඇති වෙනවා නුවණ වැඩෙනවා. අනේ මේවා අනිත්‍ය නේද? අනේ මේවා දුක් නේද? අපි මෙතෙක් කල් බදාන්නේ කියන්නේ සැපයි සැපයි කියලා. මේවා ආත්ම නිරිනේද? අනාත්ම නේද? අපි මේ හඳුනන. ඇති වෙනවා එවැනි ධර්ම දේශනා අහනකොට. නැත්නම් මේ ජීවිතේ ජනිත කරන සංඥාව ජනිත කරන දරුවන් පුළුවන් තරම් හදපල්ලා කියන වැනි ධර්ම අහන්න අහන්න අපේ මේ පිටතල නැති කෙලෙස් ඇති වෙනවා. පුළුවන් තරම් දුරට සංහාව ඇති වෙනවා. කලකිරීමක් නැවී ඇති වෙනවා. පුළුවන් තරම් දුරට වෛරය දැනිට වෙනවා. ඉතින් ධම්ම දේශනා අපි අහනකොට තේරෙනවා ගන්න මේක අපිට සුදුසු ධර්මයක් නෙවෙයි කියලා. ලක්ෂණ මේ හේතුව මේ ආසාවේ මේ සංඥාවේ මේ අවිද්‍යාව කියලා ඒකත් සිංහල දැනගෙන අවබෝධ කරගෙන බුද්ධ සම්පේපත්‍ය ප්‍රහාණය කළා. ඒ වගේම ධම්මාන ධම්ම ප්‍රතිපත්තියයි කියන ලබන ඒ ආර්යසංග මාර්ගය හෝ සීත සමාධි ප්‍රඥා සංකාරක දේශා ධර්මයන් හෝ සම්පූර්ණ කරගෙන ඒ තුළින් මාර්ගපත්‍ය දිනු කරලා අවදා හෝ දවසකදී ප්‍රාර්ථනා කරන පරිදි අමාමාන මෙහි තනසීමට නිරෝධ සත්‍ය සාර්ථක කිරීමට ඔබ සමග මා වාසනාවක් ප්‍රත්‍යදාය වේවා කියලා අපි ආශිර්වාද කරන්නේ.